අපි සිරිත් පරිදි උජුං කායං පනිදාය කය රජිව තබා ගන්න කය රජිව තබාගෙන ඇත් දෙක පියා ගන්න එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න එතෙන් සිට හුස්මටම අවධානය යොමු කරගන්න දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි නැව් හුස්ම සියුම් වීගෙන යනවා හුස්ම සියුම් වී see you ¡Gracias! Mm-hmm. 完了。 Hallelujah. Divini Dham. देवी देवी Mm. لكم tung nguyên điều විනි ධ්‍යානය සමාධි සිත ඉහළට නැගී පවතිනවා උපේක්ෂකව පවතිනවා 特别迷恋。 රවිනි ධ්‍යානය සමාධි විත අතර විනිදෝ

උපේක්ෂක යලට නෙමී පවතිනා

තුන්වෙනි ධ්‍යානය සමාධි සිත පාතට බැහැලා නතර වෙනවා සැපයට ඒකා හතරවෙනි ධ්‍යානය සමාධි සිත නැවත ඉහළට නැගී පවතිනවා හතරවෙනි ධ්‍යානය Yeah. සිත යනට නෙමී පවතින Mm. දිවිනි ධානය දිවිනි somehow. දැන් අපි ටික වෙලාවක් විවේක සුවයෙන් සුවපත් වෙලා හිටියා. දැන් අපේ සිත බොහෝ දුරට කිලිස් වලින් යටපත් වෙලා තියෙනවා. පාප මර්ධනය කියන්නේ මෙන්න මේකයි. වාරිත්‍ර සීලය කියලා කිව්වත් කමක් නෑ ඔකට. පාපයන්ගෙන් සිත වෙන් කරගෙන යටපත් කරගෙන උපේක්ෂාව තුල රැඳී ඉන්නවා. එතකොට අපේ සිත උපේක්ෂක වෙනවා. අන්නේ උපේක්ෂක වුණා වූ සිතින් තමයි අපිට යථාර්ථය දකින්න පුළුවන්. කුමක් පිළිබඳවද ලෝකය පිළිබඳව. එහෙමනම් අපි මේ ලෝකය පිළිබඳව යථාර්ථය දැකීම සඳහා දැන් අපි සීලය අදිෂ්ඨාන කරගෙන සමාධියට ගිහිල්ලා පූර්ව කෘත්‍ය අවසන් කරලා තියෙනවා.